ෝ ධම්මේන ධම්මානුපස්සී විරති සතංග වික්ඛවේ භික්ඛු ධම්මේ පුරණානුවත්ති විරති ඉද වික්ඛවේ භික්ඛු සත්තුංජ පජානාති රූපේච පජානාති යන්ත කබයං බදිච්ච නොති සද්දති සංයෝජනං පංච පජානාදී සතෝපයනුම්මන්නස්ස සංයෝජනකවාරති මුතිපාදෝති පංචකදානාති යථාතේ උපන්න සුර සංයෝජනස්ස පහරං හෝති පංචකදානාති යථාතේ අහිනත සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති පංච පදානාති අයෝනේ යෝගාසන සංඥා ප්‍රදාන කිසිම අයතයි අද අපි අධිපත්තාන සූත්‍රයේ අවසාන අනුපස්සනාව කියන ධර්මානුපස්සනාවේ ආයතන සංකේතයි මේ ආරම්භය ගන්න පටන් ගන්න. ප්‍රවිද්‍යාවක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ආයතන පරිවේද එන්න කලින් අපි මේ සමී සතිපට්ඨාන තුනක් මාක දේවාගෙන තේරුම් බේරුම් කරගෙනයි අද මෙදෙන්න පතන්නේ සංවාද ගවා කරනවා නම් කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ධම්මානුපස්සනාව කොටසේ අපි මේ වෙනකොට නීවරණ කොටාට සම්බන්ධ නීවරණ ධර්මය සාකච්ඡා කළා. ප්‍රතිජීවාර වෙනකොට ඡන්දකටෝ අංශත් ඡන්ද පිළිබඳව කොට සාමාර කළා. අද අපි මේ ප්‍රවිෂ්ඨ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයතන ධර්මයේ. චතු අධ්‍යාත්මික බාහිර ආයතනයේදී කියලා තමයි මේකට පිටියෙන් සඳහන් කරන්නේ. සතංච වික්ඛවේ භික්ඛු සතු අච්ඡත්තික දායේසු ආයතනේසු සම්නාන ධම්මපස්සීය ඉතින් අපි සතුට වෙන්න ඕන එක පැත්තකේ මේ එකම පිළිපත් මේ බණ අහගෙන එන නිසා ඕක නැත්නම් අද මේ ධර්ම කොටාසේ එකම වචනයක් අපේ දෙන්නයි කියන මට්ටමට සම්බුද්ධ කොටා ගන්න පුළුවන් එහෙ නැත්නම් අන්දරන්ද කරගෙන කොටා ගන්න පුළුවන් වෙන විදිහකට කියලා නම් පොඩි කියන්න පුළුවන් බණක් නම් කොහොමද අත්දැකීම. අර එකම පිළිසා එහෙම නැත්නම් එකම ඇදීමකින් ගොඩියෙච්ච පිළිසා මේ වෙනකොට අපි සතිය 46යි. විරාගනාද මගට අර අපාදනාද සම්පූර්ණ පෙළගත්ම අපේ මතක දකරන අපේ අත්දැකීම් අපේ කොහොමද ගන්න ඈන දෙයක් අපි දැන් ඉදිරිපත් කර ගන්න වෙනවා අද මේ ධර්ම කොටාවේ ධර්ම රසයක් ධර්ම උගාවක් දෙකයි ඒ දෙකිනීම ධර්මයක් පාවු ආදී කල්යාණයට වැඩෙනවා හිතේ ඥාණය වශයෙන් කල්පනා කළ කල්යවා භාවනා වශයෙන් ඒ භූතේක පදානාති සක්කුන්ත පදානාති ආදී වශයෙන් කෙනෙකුට කාය අනුපස්සනා කරේ සඳහන් වුණා වූ රූප ධර්ම පිළිබඳව කාය සම්බන්ධ කොටස ගැන මම මේ අවබෝධ කරගන්නවා මම මේ දැකපු දේ මෙහෙමයි කියලා. සමගත කියන සම්බන්ධ වෙනකොට යන්නික සතුටයන් පරිච්ඡ මුක්පස්සති ධන්නෝගණං සංජපජානාති කියනකොට මේ නාම ධර්ම පිළිබඳවයි කියන්නේ මට භාවනාදී මෙහෙමයි වැටෙන්නේ කියලා. සම්පූර්ණ කෙනෙක් විපස්සනා වෙනස් කරනවා නම් අපි ඒකට කියනවා මධ්‍යේ කල්යාණී කියලා. භාවනාවේ මධ්‍යම යන්නේ අපි මේ දේ අහලා නතර කළා විතරක් නෙවෙයි අපි යැකීමේ ධර්මයන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධ කරමින් සම්බන්ධ කරමින් උත්තරවල බහලමින් අපි මේ ඉගෙන ගන්නවා කියන මධ්‍යම යන්නේ කියන්නේ යම් කිසි කෙනෙක් සෝවානාදී මාර්ග ලබලා අර ඉදිරියට කටයුතු කරමින් මේ යන මාර්ගයේ අභියත් මාර්ගයේ මේක හේතු වන්න එතෙන්දී අපි කියනවා පරිෝකරණ කල්යාණයට මේක හේතු වෙනවා කියලා. එනිසා මේ ආදි කල්යාණ මධ්‍ය කල්යාණ සතියෝදාන කල්යාණ කියනවා වූ ධර්මයේ යක්මාත ගුණය දක්වන්නේ ඉතාමත්ම අත්‍යන්තයෙන් ලෙන්ගත වශයෙන් සම්බන්ධ වෙන ධර්ම කොටසකට හිතා ගන්න ඕනේ ආයතන ධර්ම. සුත විපස්සනා භාවනා කරන හඳුන්වා දෙනකොට යෝගාවචරය කැමති වෙනස් නැති වෙනස් යෝගාවචරය දිරවා ගන්න පුළුවන් වෙනස් බැරි වෙනස් ආරම්භක පාඩයෙන් සඳහන් කරන්නේ මේ භාවනාවේ පරමාර්ථය මොකද? මේ අපේ රූපාදී සත්ත්වින්දය ආදී ආයතන හයකින් ගැනීමයි කියලා කරනවා. නමුත් ඒක සතිපට්ඨානේ ආරම්භම භාවනාවට දෙන්නේ ගමන් දෙනවට ඕනක්ම කරකටලයි. නමුත් ඒක ධර්ම ගෞරවය ඇති කිරීමට හේතු උපකාරයි. එනකොට මේ හය අධ්‍යාත්මික ආයතන හය බාහිර ආයතන කය ඒ අදුකපන්න එයි නිපන්නා වූ මේ සංයෝජන ධර්ම කය කියන්නා වූ 17ක් රූපය. වලට තමයි බුදුහාමුදුරුවෝ සත්‍ය කියන කටේ පාඩකලේ යම් කිසි කෙනෙක් සියල්ලක් කියලා කියනවා නම් සියල්ල ගන්නවා කියලා කියනවා නම් භාවනාවේ රටේ සියල්ලක මඟ කියලා අනවන ඒකට කියනවා තියෙන්නේ සත්වාදී ඉන්දිය කයයි රූපාදී ආරම්මන කයයි එයින් ඇතිවෙනා වූ සංයෝජන කයයි මේ දායක ගන්නවා ගන්න. ඒකේ බලකලා ගන්නේ ගන්න. ඊයක මොනම කාර්යයක් වෙන මොනම කඩපාඩම් කරනවා එකක් මොනම ප්‍රස්තාරයක් මොනම මානසික විකාරයක් කරනවා. ඒ දැන ගැනීම, ත්‍ක්ෂේ දැන ගැනීම, රූපේ දැන ගැනීම මේ කඩියකන් කඩියයන් කඩියයන් කඩිත උත්පත්ති සංයෝජනන් කියන කාලෙක එයින් ඇතිවෙන ආ වූ පස්ස වේදනා ආදී ධර්මයන් දැන ගැනීම ආරම්භක යෝගාචරණයේ බොහෝම විස්තරයි ඉතරක් භාවනා කිරීගෙන. ඒක තමයි මේ බණහනකට මැදේ කල්යාණිය රතේ භාවනා කලායත ලැබෙන ලාභ. අවන්දන්න කොට තව තවත් තව තවත් ධර්මානුකූලව මෙදි මෙදි විස්තර වෙන්න පටන් ගන්නවා. අවබෝධන දායකත්ව කාර්යය. ආරණ දායකත්වයේ ගන්නවයි කියලා කියන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම් ගැඹුරක් නෙවෙයි. නමුත් මේකට අපි සාහර වෙන්න ඕනේ. අපි මේක පිළිබඳව විතරෝම එළඹ සිටින් ගත කරන්න ඕනේ. ඒ මොකද ජීවත් වෙනවා කියලා කියන්නේ කොහොමද? අත්දැකගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒ නැත්තම් කියනවා නම් නිදාගෙන ඉන්නවා නැතර ඉන්නවා කියලා කියනවා නම් මේ හයෙන් එකක් වැඩ. එක්කෝ ඇහ, එක්කෝ කන, එක්කෝ නාසය, එක්කෝ දිව, එක්කෝ කය. මනසක් වැඩ ඉන්දිය කියන අවස්ථාවකට භාවනාවට ලක් කරගන්න බැරි නිසා අපි කියනවා අරිහිත රකින්න දුකේනවා වික්ඛං කරන්නේ කිමෝවා දයානෝවා යාව කත්තවිදත නිඛෝ ඒකං කටින් වැඩි එය ප්‍රශ්න මේකං විහාරන්තමා භූති සම්පිතාක්ෂක නිල්වන සම්පිතාක් ඉඳගෙන ඉන්නවන යම්පිතාක් ඇරගෙන ඉන්නවන යම්පිතාක් ඕනවන විසා ගන්නවන සදමින්දේ හැර මේ සෑම අවස්ථාවකම ඒ එළඹ සිටියෙන් ගත කරන්නේ. ඒක බ්‍රහ්ම ජීවිතය. අර තාට නිින්ද ගන්න ඉන්න වෙලාවේ අපේට ආධික යෝගාවදට කැපෙන්නේ. මෙන්න මේ විදිහට කරනකොට යෝගාවතරය කුරුදාකට අවුස්සී කුරුල්ලෙක් වාගේ. මේ සතිඉන්ද්‍රයන්ට සෑම කරකදීම අවුලා තියෙන්නේ සර්වඥාන්සේ විදිහට බැල ධර්මයේ නැති බැල මේ අවුලා කියලා සෑම අයිතියක් හේනුවක් ගන්න යන්නේ ඒ සෑම කන්දරයක්ම විමුක්තියක් ආවලක් කරයි. ඒ නිසා කන්දරේ අන්තාකා කියනවල ඒ සියල්ලම ධර්ම කොටසට අයිති ඒවා විමුක්තිය තමයි හරවත් විමුක්තිය කියන්නේ. ඒ නිසා මේ කන්දර පිළිබඳ ඉගෙන ගැනීම, අවු ඉගෙන ගැනීම, අකුසලයක් ඉගෙන ගැනීම, නරකක් ඉගෙන ගැනීම කියන්නේ පා ඒ මොකද අපි රෝගය ආනිය ගන්න නැත්නම් වෙදකම වෙන්නේ. ඕක මුලින්ම හොයාගන්න ඕනේ. මුලේ හොයන්න ගියාම ලෙඩ අත ගන්න ඕනේ. දත් එක කතා කරන්න ඕනේ, සත්පායගත එක කතා කරන්න. ලෙඩ අයින පරිදි බලන්න. සාමාන්‍ය වගේ තමයි මේ සෑම අධ්‍යාත්මික බාහිර ආයතන ගැන ඉගෙන ගන්න නම් ඒවා අපිව මත් කරගෙන ඇති, මන්මත් කරගෙන ඇති, නන්නස්කාර කරගෙන ඇති, අපි අන්දමන්ද කරගෙන ඇති සෑම දෙයකදී සත්‍යය කරා. ඒ සමග දකින්නේ මේකට අන්දමන්ද වෙනවා. මගේ හිත නන්නස්කාර වෙනවා. මගේ හිත සාහනයක් කරගන්න බැරි වෙලා ඉතින් අඬන්න කිසිම දෙයක් නැහැ යෝගාවට. ඒකට දැනගන්න ඕන ධර්ම කොට ආත්ම යක්නාකට සාධාරණ වෙලාවට ප්‍රඥාකට වැටෙන වෙලාවට මේ අන්දමන්ද භාවයක් වෙනවා. ඒකයි අපි මේ භාවනා මධ්‍යස්ථානයේ තියෙන්නේ. යෝගාවලින් නැත්නම් අපි ඔබේනේ පිටුවා. භාවනා පිටුව කියලා කියන්නේ. අපේ ලොකු ආමින් වාසික පොතේ සඳහන් කරලා තියෙනවා. මේ තරම් උතුම් කටයුත්තක් කරනවා. තමන්ගේ ඔය කියන අය අධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, ඒ උපදිනා වූ දේවල් ආදී පිළිබඳ ඉතාම සැලකිල්ලෙන් හොයමින් තමන්ගේ අමුතරවන් ගැන, තමන්ගේ වස්තු මුදල් ගැන, රටේ දේශපාලනය ගැන නොසලා කටයුතු කරන කෙනාට රක්ෂ කියන්නේ භාවනා පිට භාවනා පිටයි. කොටින්ම ලබන දුමාවක් අපේනවා කියලා පිළිච්ච පරික්‍රමවල කරන්න කලකන්නේ නැහැ කියලා මේ තරම් විතුන් දහම කොට සාකරගෙන යෝගාවචරය. ඒකයි අපි මේ භාවනා මධ්‍යස්ථානවල ඉන්නේ. මේ භාවනා මධ්‍යස්ථානවල ඉන්නේ ඉන්න හරිය ඔය කියන පිස්සුම තමයි. එනිසා ඉතින් පිස්සන් කොපියක දෙයක් නෑ ඕනකොන පිස්සු ගෙලින්න පුළුවන්. නමුත් මේ පිස්සුව සර්වඥ වාසේ දකින්නේ නෑ පිස්සුවක් විදියට උනාදේ දකින්නේ මේ අන්ධ භූත ලෝකේ තියෙන ආවුතිස්සක්. මෙන්න මේ කාරණාව තේරුම් ගැනීමදී මේ අධ්‍යාත්මික බාහිර ආයතන පිළිබඳ අවබෝධය ඉතාවයි. මේක කියන්නේ අපි බහිනවා සූත්‍ර විවරණයටම කතංච වික්කවේ වික්ඛු චතු අධ්‍යාත්මික බාහිරේහි ආයතනේහි ධම්මාන ධම්මා ධම්මාන ධම්මා ධම්මේහි ධම්මානුපස්සී විහෙරති මහණෙනි මේ අධ්‍යාත්මික වූ බාහිර වූ මේ හයක් හයක් වූ ආයතන කෙරෙහි ධර්මයේ ධර්මාන ධර්ම දක්ෂිනාතුරු වැඩ කරනවා කියලා මම කියන්නේ මොකද්ද මොකක්ද මේකේ අදහස් කරන්නේ එතකොට අපි ඉදිරිපත් කරගත්තේ මේ එක ආයතනයක්. ඒකට අපි කියනවා ඡක් ආයතනය කියලා. හොඳ සංවර්ධන වාසියේ සුද්ධ සත්‍යධර්ම වාචය. චක්කුංක පජානාති රූපේක පජානාති යන්ත තතුදයන් පටිච්ච උප්පජ්ජති සංයෝජනං පඤ්චපජා. බලන්නේ මේ විශේෂයි ඒ යෝගාවතර විශ්ව විශ්වකින් අදහසක් මෙතෙන්දි විස්තර කරගන්නේ සංසාර බය දන්නා වූ සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරන්නා වූ. අයිදිලේ ඕකයි වැක්තිය වතුන්ද වේ. අපි ආර කියන භික්ෂුව කියන. ආනිලනි භික්ෂුවක් සක්කුංච පජානාති. ඇහ විශිෂ්ට ඥානෙ දරයි. රූපේක පජානාති. ඒ ඇහැට ඒ වෙලාවේ ගොදුරු ගන්නා වූ වර්ණ රූපේ තියෙනවනේ. ඒ වර්ණ රූපය ඒ විශිෂ්ට ඥානෙන් දරගන්න. යන්ත කඩු බයං කරිත උපජ්ජති සංයෝජනං සංසපජානාති මේ ඇහැ දැක්ක හොඳා මගේ ඇහැ බොහෝම පෙනීම හොඳා මේ රූප වෙන කාටවත් දැකන මම විතරනව දැක්කේ කියලා ඒ දැකපු රූපේ අල්ලාගෙන අපිට සමහර වෙලාවල් වලට ඒක පිළිබඳව ආගයක් ආඩම්බරයක් හිතට එනවා. මේ දැක්ක හොඳා එහෙම නැත්නම් මම අහවල් දෙයක් අකින්ද යන්න ඕනේ ඒ දැක්ක කෙනා තමයි ලෝකේ ගණන් ගන්න. ඒ නිසා ඒකත් දකින්න ඕනේ කියලා වටිනා වස්තු දකින්නකොට අපිට ඒ වස්තු විශේෂය හෝ දැක්ක ඇහැ විශේෂය හෝ සංයෝජන පහළ වෙනවා. ඉතින් සංයෝජන පහළ වෙන වෙලාවේදී මේ සංයෝජන ධර්ම ගන්නවන ඇහත් දැක්ක රූපෙත් දැක්ක සංයෝජනයක් දැක්ක එතකොට මේ සර්වච වචනයන් වල බලනකොට ඒ සක්කායතනේ සම්බන්ධයෙන් ගත යුතු උත්තර යන්ත ඒ සංයෝජන ධර්ම සම්බන්ධයෙන් කියලා කිව්වේ. යථාච අනුපන්නස සංයෝජනස උත්පාදෝ හෝති සංකප්පදාන. සාමාන්‍ය විදිහට බලන් ඉන්න ඉන්නකොට සංයෝජන සිදුවේ නැහැ. දැන් පිට වෙලා බලන් ඉන්නකොට සංයෝජන පහළ. අනේ මට මේක වුණා නම් හොඳයි නැත්නම් මේක විනාශ කරන්න වුණා නම් හොඳයි. මේක ලං කර ගන්න වුණා නම් හොඳයි. බදා ගන්න වුණා නම් හොඳයි. මගේ කියා ගන්න වුණා නම් හොඳයි ආදී වශයෙන් සමහර වෙලාවට අපේ පිටවලට පෙර නොවුනා වූ මේ සංයෝජනවල පහළ වෙන හැටි හොඳ නැත්නම් අපි කියනවා මධ්‍ය කල්යාණේ වශයෙන් හොඳට ගැඹුරින් භාවනා කරන විපස්සනා කරන යෝගාවචින්ද වැඩේ. ඒ වගේම තමයි යතෝත උප්පන්නස සංයෝජන සපහානං හෝති. ඔන්න භාවනා කරනකොට ඔන්න හිතට ප්‍රේමනාක සමනීය රමණීය රූපයක් ඇති වෙනවා. ඒක භාවනා කරන හිත ගිහින් දැන් අරකේ පිටිපස්සේ ඇදීගෙන හිත යනකොට කල්පනා වෙනවා මේ මම මේ පිළ අරගෙන ඇවිල්ලා මේ බොහෝ කලාවෙන් හම්බෙච්ච මේ වටිනා භාවනා පරියන් අවස්ථාවේ මේ කුණු කන්දලක් බදාගෙන අර මුපාදුව ආගේ ඒක පිටිපස්සෙන් ඒක හොඳ මේ පිළ අරගෙන ඉන්නවා මෙතර දුරේ ඉන්න ඔය කුණු කන්දල් කල්පනා කරන්න කියලා අර සංයෝජන ධර්මයයි ඒ පිළිබඳව මුළු ආසාවක් කියන්නම අර දැඩි නිග්‍රහයකට යොක්ව සීලය ආවර්ජනය කළා තමන්ගේ මට්ටම ආවර්ජනය කළා ඉන්න තැන ආවර්ජනය කළා ප්‍රහාණය කරනවා දුරු කරනවා එතකොටත් ඒ ප්‍රයත්නින් ගන්න අර විපක ඒ උපන්නා වූ සංයෝජනේ ප්‍රහාණය වෙන ඇති ඇලියෝදාතල දැකත් මේකත් මේ අධ්‍යාත්මික බාහිර සංයෝජන ධර්ම දර ගැනීමේ එක කියවන යතෝත උපන්නස යතෝත කණිනස්ස සංයෝජනස ආයති අනුත්පාදෝ හෝති යම් ආකාරයකට එන්න ප්‍රහාණය කළාට හිතේ කෑදරකම කියනවනම් හිතේ ලෝකම කරන හින්දීන් පරේ ආයතය කරපුණු අදහස අරපුණු ආසාව හිතට දින්න. මේ යෝගාවට ආයෙත් හිත පීඩාවක් ඇති වෙනවා. මේ මේ අදිස්ථාන ශක්තිය පිළිහිමක් ඇති වෙනවා. මේක අයින් කරුවොත් මොකද ඔය බලක ආයෙත් ඇවිල්ලා ලැග්ගෙන තියෙනවනේ කියලා ඉතින් ආයෙත් මරක අයින් කරනවා. ඕමෝම කරගෙන යන වෙලාවල් වල සමහර විටක යෝගාවචරය නිකන් මහා කැලේක අඳුරක කුඩල් වෙන තැනක කපු කාර්යක වෙන තැනක කැලේක රිංගාගෙන රිංගාගෙන ගිහිල්ලා හොඳ කලෙලියකට ගන්නවා වගේ විල්ලිලියකට ආවගේ සමාජාත එහෙම කිසිම බාධක ධර්මයකින් තොර ඉස්පාසු කරකට ගන්නවා. එතකොට නම් තේරෙනවා ඉස්සෙල්ලා නම් හිත මේ වගේ සංවේද ධර්ම ටික අඳු කරගෙන හිටියා දැන් නම් හිත ඕන හොඳ කලෙලියකට. එතකොට ගන්නවා ආයේ මේ කලෙලියට උන නරවන දුරු කන්දල් සංයෝජන පහළ වෙන්නේ නැහැ. හැබැයි ඒක තාවකාලික දෙයක්. මේ වෙලාවට ඒ தත්ත්වෙ එන්නේ කොහොමද? උපන්නා වූ සංයෝජන ධර්ම නැවත නැතුම වෙන ආකාරයට අයින් වෙනවා කියලා දැනගන්න. නමුත් ඒ දැනගැනීම සාවකාලිකයි. යම් ආකාරයකට මාර්ග ඥානයකින් මේක දිහා එළුවන්නා නැවත නැතුම වෙන කාලයකට වෙන්න ඒකට අපි කියනවා මාර්ග ඥානය කියලා. එතකොට මේ නිසෝවන් මාර්ගයට සක්කාය නිසි විදිකිතා දීලබ්බතවාදී පරාමාස ආදී ඒවා එන්නේ නැහැ. නමුත් මේ භාවනා මධ්‍ය අවස්ථාව විපස්සනාවට අවස්ථාවේදී අර වගේ කලෙලි වුණාට ආයේ හොයනවා කියන එක පැටයක් අදහසක් ලෝකී මනසට ආවට ඒක සාවකාලිකයි නමුත් ඒක හොඳට අත්දකින්න පුළුවන්. ඒ නිසා දැකීම සම්බන්ධයෙන් ඇහ දැකීම කියන මේ සංකල්ප තුලින් බලනවනම් අත්‍යවශ්‍යක බාහිර ආයතන දැනගත්තා කියලා කියන්නේ දැන් මම බලන බල බලන්නේ බල මෙනෙහි කරන අවස්ථාවේදී මගේ දැන් ක්‍රියාත්මක වෙන්නේ ඇහැ එකෙන් දැනගන්න. අතෙන් නෙමෙයි, නාසයෙන් නෙමෙයි, දිවෙන් නෙමෙයි, ශරීරයෙන් නෙමෙයි ඇහැ දැන් ක්‍රියාත්මක වෙන්නේ කියලා දැනගන්නා ගතිය චක්කව දැනගැනීමේ පළවෙනි මේ චක්කුවයට සත්‍යාරමුණ වදින්නේ නැහැ. ගන්ධාරම්මන වදින්නේ නැහැ. සොත්සබ්බාරම්මන වදින්නේ නැහැ. රසාරම්මන වදින්නේ නැහැ. ධම්මාරම්මන වදින්නේ නැහැ. වදින්නේ රූපාරම්මනේ පමණයි. මගේ ඇහ පිටිකවන්න පුළුවන් නේ, ඉඳන්න පුළුවන් නේ, උනන්දු කරගන්න පුළුවන් වෙන්නේ රූපයක පමණයි ආලෝකයක පමණයි කියලා. මෙන්න ඒකට හේතු වෙච්ච ආලෝකය. මෙන්න ඒකට හේතු වෙච්ච වර්ණ රූපය කියලා. ඒ වෙලාවේ අපේ හිත පිටිකවන අපේ ඇය පිටිකවන රූපය මේකයි කියලා හොයනවා. ඒකට ටික බාහිර ආයතනෙ දැක්කා වෙනවා. මේ දෙක ආධ්‍යාත්මික ඇහත් බාහිර වූ රූපයත් එක්ක ගැටීම නිසා මේ දක්ෂින රූපේ මත වේවා හෝ නොවේවා හෝ මා අසලයක් කියලා හෝ සුබ ලක්ෂණයක් කියලා හෝ අපි ඒක පිළිබඳව උපදනා වූ කෙනෙකුට සමහර විචක දක්ෂ යෝගාවට එතනින්ම ගන්නවා. ඒක නම් අපි කියන එකට යන්ති සතුටයන් පරිච්ඡ උත්සද්දදී සංයෝජන සංකපදා. හැබැයි සාමදාපත් වේදනේ ඒක තමයි දකින්න හම්බෙන්නේ නැහැ. ඒක පිළිබඳව යෝගාචර අනුලෝම කල්පනා කරගන්න ඇහැ දකින්න වෙලාවේ ඇහැ අවබෝධ කරන වෙලාවේ ඇහැ මෙනෙහි කරන වෙලාවේ ඇහැකට භාවනා කරන වෙලාවේ රූපයෙන් රූපට යන්න විදියක් නැහැ හිතට එකවරකට එකයි කරන්න. අපේ හිත බාහිර ආයතනයේ වෙන රූප බල බල ඉන්නවනම් කවදාකවත් ඒකට ඇහැ විශේෂ ගෝචර වෙන්නේ නැහැ. එහෙම නැතුව ඇහත් රූපයක් නැතුව මේ ඈත් රූපයක් නිසා එකදෙනා වූ රූපෙදම රැඳුනා ගැටුනා වේවාම වේවා මංගලා මංගල නිත්‍ය වශයෙන් දකින්නන ඒ සංයෝජන ලකින වෙලාවේදී ඒ හිතට ඒ භාවනා හිතට ඇහව රූපයක් ගෝචර වෙන්නේ නැහැ. නමුත් පළවෙනි චිත්තක්ෂණයේ ඇහ ඊගා චිත්තක්ෂණයේ රූපේ ඊගා චිත්තක්ෂණයේ මේ සංයෝජන ධර්ම කියලා මාරු කිරීමට හිතට කිසිම අපහසුකමක් නැහැ. මේ යන කොටකද ඒ දේ තමයි හිත යන්නේ. ඒ නිසා යෝගාවචරය කවම දාපවත් නරකයි. මට ඇහැ දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කවදාකවත් නරකයි මට රූපේ දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කවදාකවත් නරකයි මට මේ දෙක නිකන් උපන්නා වූ සංයෝජන ධර්මයේ දකින්න ලැබේවා කියලා. දකින්නේ මොකද්ද? ඒකෙන් පිළිසෙන්නයි කියන්නේ. ඒකෙන් පටන් ගන්නයි කියන්නේ. එතනින් නැහැ ගන්නයි කියන්නේ. ඒ නිසා මා විසුද්ධි මාර්ගය සීතාව පරිවිත් මාර්ග සීතාව කියන්නේ ඒක සඳහන් කරලා තියෙනවා යථාපාකටං විපස්සනා අභිනිවේෂෝ යමක් ප්‍රකටද එතනින් අභිනිවේෂණය කරන්නේ එතනින් විපස්සනා කරන්නේ බලන් බලන් යනකොට මේ බුද්ධ දේශනාව අනුව ඊගාවට කියන ඊගාවට නීගාට කියන ඊගාට කියන යෝගාට කියන මේකට මේකට වලේ විඥානයේ ඒක ඉති කියලා දක්ෂිනදී ප්‍රකටදී තමන්ට ඉදිරියේ විකාශනය වෙන දේ ඒ ආකාරයට පිළිතුරු නිසා චක්ෂුෂය පිළිබඳ ඇහැ පිළිබඳ ඇයි හරියට යනවා මේ ඉතිසලාම දේශනා කළේ අපේ මුළු ජීවිතයේම වැඩියෙන්ම සංසාරයට බඳින්නේ ඇයි ඇහැ නැති වුණොත් අපි අඳනවා ආපෝ ඇහැ වාගේ තිබ්බ එක මොනවා කරක්වත් කම්මත් අපි කියන්නේ ඇහැ වාගේ කිය. ඇහැ නැති වුණාට පස්සේ අපිට චක්ෂුෂය දෙකම සම්බන්ධ කරගන්න හුඟක් වයසට ගියත් අන්ද මේ ලෝකේ නිරාද වෙන නිර්වර්ණ වෙන්න ආහාර රුචි අඩු වෙන්න ඇඟේ පැත්තේ රුදායන ප්‍රධාන හේතුව මොකද ඇහැ පිළිම. ඇහෙන් එන කිසි ගැනීම නැහැ. ඇතේ ඇහෙන් දෙන කුතුහලේ නැහැ. ඒ නිසා ලෝකේ විවරණ වෙන්නේ. සද්දෙන් කොච්චර කෙරුවක් ඇහෙන් තරම් අපට ඒ කුපිතකම ඒ කුප්පකම ඒ මේ වින්දන ගැතිය ලබන්නවා. ඒක ඇහැ තමයි අපි මේ සංසාරයට ගන්න ප්‍රධානම දේ. මේකට සර්වඥයන් දේශනා කරලා පුරාණ කම්මන. පරණ ණයක්. ඒකට අපි ප්‍රාර්ථනා කරන්නේ හොඳ ඇස් දෙකක් ලැබේවා, හොඳට දකින්න ලැබේවා කියලා තමයි සංසාරික වශයෙන් අපි ප්‍රාර්ථනා කරන්නේ අපි අනුන්ට ප්‍රාර්ථනා කරන්නේ මේ යෝගාවචරය පැත්තෙන් බලනකොට ඇහැ විතර අපිට මේ සංසාරේ වද දෙන දෙයක් නැහැ. සංසාරට බන්ධන සංයෝජන උපදවන දෙයක් නැත්තේ. මේක රජුගේ කාර්යය. ඒ නිසා තමයි රජුගේ මිනිහෙක් මරන්න ඉස්සෙල්ලා කරුව කාමරේට. එදා දු මලහ සමාන. බඩේලියෙන් පටන් ගන්නවා. ඉන්දියාවේ නැගහැරෙන නැද. ඒ මොකද ඒ බුද්ධයාට දුක පේන්නේ නැති නිසා මරණයම තමයි නැමෙයි තියෙන්නේ. Taman එකතු අපරාධයමයි මැනි මැනි මැවි පේන්නේ. තව ටික දවසකින් Taman එල්ලුම් ගහ එල්ලන බව මැවි මැවි පේනවා. ඉතින් මේ මනස මැරෙන්න ඉස්සෙල්ලා මරනවා. මේ යෝගාවචරයේ ගුණ නන්දකාර්තන කියලා කියන්නේ නිවනට මාර්ගය. ඒ දන්නා දැන් හේන් සංයෝජන ධර්ම දුරන කියලා අවස්ථාව අඩු. ඒ නිසා ආලෝකය ටිකක් අඩු කරලා තමයි නිවන වාදී. ඒක ඇහැම නෙවෙයි, ඇහැ දෙවිත් රූපේ සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙන්න හැටි. ඒ නිසා අපේ සංසාරේ වැඩියෙන්ම අපි සංයෝජන ධර්ම ඇති කරන්නේ ඇලෙන්නේ, ගැලෙන්නේ, බැඳී ගන්න. එහෙම නැත්නම් අපේ හිත වැඩියෙන්ම කුසිත වෙන්නේ, අපේ හිත වැඩියෙන්ම සාලිත වෙන්නේ මේ වර්ණ රූපෙට තමයි. ඒ නිසා ගවචනා පිටලාම දැනගත යුතුයක් විදිහට සත්‍යක ප්‍රඥානාති රූපේක ප්‍රඥානාති යන්ති සදබයන් කායික උපජ්ජති සංයෝජනං සංත ප්‍රඥාන. ඒකේදී අවබෝධය අකින්නම් අන වේවි. ඔබ අනේ ඒ තරම් අපි මස් කරවන්නේ. අනේ ඒ තරම් අපි අන්දමන්ද කරවන්නේ. ඊට වඩා ජීව ඊට වඩා නාසය අන්තිම ලේදික තමයි කරන්නේ. ඒ කාරණේ පිම්බී නැති වෙන තා ආනාපානයි කියන මේ දෙක කායික නැත්නම් කායන පස්සනාවට සම්බන්ධ කරලා ඒකෙන් පටන් ගන්නවා. මේ කියන්නේ අර දැනට සංකල්පේමයි. යථා පාකතං විපස්සනා දිවිසෝ යන්තන ප්‍රකට දෙකකින් දැක ගන්න. හැබැයි එතනින් දැකගත්තට ආය පිළිබඳව අපි උෂ්ම පිළිබඳව අපි ඉන්දිය නැතින පිළිබඳව අපි කොච්චර දැනගත්තත් ඒක යන්තම් කලින් සංකේ තමයි තියෙන විතරයි. ඊගාවට අපිට සිද්ධ වෙනවා නා කය වශයෙන් ගත්තා මෙතන කියන අපි කය වශයෙන් ගත්තා එකනක් ආවිදල වැදෝත් ඒ කට වියාපෝ තේජෝ වායෝකේ ඒ හතරම ප්‍රධානම දේ වායෝ දෙවිය අවබෝධ කරගන්න මේක එතනින් පටන් අරගත්තට ඉවර නැහැ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය පතරන් වෙලා තියෙන කට වියාපෝ තේජෝ මත ඒකෝට කට වියාපෝ තේජෝ සම්පූර්ණ කරගන්න නැත්නම් වේදිකාව දක්ින්න නැත්නම් නළුව දැක බෑනේ සම්පූර්ණ තේ දැක ගන්නකොට ඔන්න එකම රූප ධර්ම සම්පූර්ණ ඒ විදිහට අප සම්පූර්ණ කළාට කය පිළිබඳව ආවෝද කළාට නාසයේ සිටිනා වූ උපස්ථාන පිළිබඳව අලුතින් අර දැනුම විවර්ධනය කරලා කලල් කරලා දියුණු කරලා යොදන්නේ යෝගාවචරය මේ ආයතන සම්බෙන් උනන්දු කරනවා. ඒක තේරුම් ගත්තට පස්සේ ජීව ජීවෙන් කන අනේක. වැඩි හමාර වෙන්නේ ඇහැ දැකීමෙන් තමයි. මේ නිසා ධර්මාවෝද ලැබුණාට පස්සේ චක්කුන් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි මේ ඇහැ යට කරගත්ත දවසේ තමයි ප්‍රඥා ලෝකේ පහළ වෙන්නේ අපේ මිනිස්සු ආලෝක දර්ශාවම ඇහැ නෙවෙයි ප්‍රකාශ කරගෙන තමයි ඊළඟ දකින් නෙවෙයි සකල හොයාගෙන යන්නේ සංගතන විවිධාකාර වර්ණ රූප තමයි බලන්නේ සමනල රූප ඊළඟ විවිධ සිද්ධි ඊළඟ ඒ සිද්ධි දැකපුවම ප්‍රකාශ කරගෙන බලන්න යෝගාවචරින්වත් මේ අනිපාදේ තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ එතකොට අපි බැලෙනවා දැනගත්තා වුණාගත්තා විශාල සංවර්ධන ගන්න මණ්ඩල මණ්ඩලයක ගත කරනවා. ඒ විවිධ රූපකටනේ විවිධාකාරයෙන් මේ අරමුණු මාරු කරමින් අවදාකත් අපිට ඇහැ අවබෝධ කිරීමත් රූපය අවබෝධ කිරීමත් එහි උපන්නා වූ සංවේදන ධර්ම අවබෝධ කිරීමත් තමයි. ඒ නිසායි සර්වඥා කියන එකම අරමුණක් ගන්න ඇස්වල කරකව කරකව වටපිට බලන්න එපා. ඇස් වහගන්න ඇහෙන් බලන්න වාගේ අර අරුණියාම බලන්න. මේක කරගෙන මේක ඒක තමයි නලියන්නේ ඒක තමයි අමාරු ඒක තමයි එහෙට මෙහෙට දඟලන්නේ. දැන් අවස්ථාවක මේ දක්ෂින දේ සිඳිමෙන් කියන ආනාපානිය නැත්නම් ඇස් දෙක අරලා අපි බලනදී දක්ෂිනා දක්ෂිනා කියලා මෙනෙහි කිරීමල පටන් අරගත්තොත් බොහෝම ඉක්මනට උපදින්නා වූ සංයෝජන ධර්ම නිරුවක් වෙන්න පටන් ගන්නවා. ඒ සංයෝජන ධර්ම වල තියෙන ආලෝක ආලේපන ගතිය, ආටෝප ගතිය, ප්‍රතවත් ගතිය දුරු වෙන්න පටන් ගන්නවා. ඒක අපි බැඳ ගන්න, මොහොනේ කර ගන්න, මත් කර ගන්න පුළුවන් ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඊළඟට දහහට ගන්න අපිට තේින්න පටන් ගන්නවා. අයි තේින්න දෙන්නත් ඔක්කොම දැක්කට පස්සේ අපිට කවුරුකටත් එහි අගේ නැතුව යනවා. එතකොට අපි කියන අරමුණ තියෙනවා, අරමුණ නොදැනී ගියා. ඒ නැත්නම් දැන් මම මොකටද භාවනා කරන්නේ කියලා අර එකම දැකපු අරමුණේ සංයෝජන ප්‍රවේදී. ඇලවෙන, ඇලෙන, නැමෙන, සිත් ගන්න, ආටෝක, තාටෝක ගැති නැති වෙනකොට යෝගාවචරය කන්නේ. යෝගාවචරය දන්නේ නැහැ මේ භාවනා නිරත ඉන්නේ සංයෝජන ධර්ම තුරු වීමෙන් කියලා. ඒ හිතන්නේ සතිය නැති වෙලාවේ සමාධිය නැති වෙලාවෙන් නැති නැත්නම් මේ කරපු තැන හරි නැහැ, පිළිවෙලේ හරි නැහැ, භාවනා ක්‍රමේ හරි නැහැ කියලා සංයෝජන ධර්ම දුරු වෙනකොට දුරු වෙනකොට දුරු වෙනකොට ඒ සංයෝජන ධර්මත හොඳට දැනගන්න නම් ප්‍රකට වේලාවෙන් දකින්න ඕනේ අප්‍රකට වේලාවෙන් දකින්න ඕනේ මතුවෙනවා දකින්න ඕනේ පහ වෙනවා දකින්න. නමුත් මේ යෝගාවතර හිත ආධුනික හිත බොහෝ විට මේ සංයෝජනයාගේ විචිත්‍ර භාවයයි බලාපොරොත්තු වෙන්නේ. විචාර මාර්ග වෙනකොටම ඒක තමයි. ඒකෝදී දිගට බලහින්නට සංයෝජනවල දුරු වෙනවා කියන එක බුදුහාමුදුරන් වැඩක් වෙනවා. ඒක යෝග ධර්මතේ නිවේලේ ලක්ෂණ කුතුලාගේ කර්මදා නිවේලේ තෙනේ සැකදේම කුතුලා කියලක එහෙ නැත්නම් කවු කවුරුට කොහොම කොහොමද කියලක මේ භාවනා යෝගාත්ම හොරක භාවනා කරන කෙනෙක් නම් ඒ පිළිබඳ හොඳට ගන්නවා මොන ආරමුණක් ඇහැට දුන්නත් නැත්නම් මනින්දේට දුන්නත් උඹ වේලාවක් බලනකොට ඒකේ සංයෝජන ධර්ම පහ වෙන්න පටන් අරගන්නවා ඒක තමයි අපි නිදිදා ඥාන කියලා කියන්නේ ඒකේ විඳන ශක්තිය නැතිනම් නිර්වින්දනයක් පහළ අභාග්‍යක කියලා කියන්නේ මාර්යා මේ වෙලාවේ විශාල සේනාවක් කරගෙන ඉන්න කියනවා යෝගාචරයට ඔක තමයි මම කියන්නේ. ඔක තමයි මම කියේ අර හිත පූජයට පිළිහාන් කරගෙන ආගමික ජීවිතයක් ගත කරන්න කොච්චර හොඳ දැන් බැලුව බැලුව ගන්න හරි පාන්නේ. මොනම දෙයකවත් රසයක් නැහැ. කෑම ගන්නත් බැහැ. නිින්ද යන්නේත් නැහැ. මේ බණත් එක ආවිලා. ඉතින් ඒක නිසා ඔක අතර ගන්න නරකද අපි ආගමික ධාර්මික ජීවිතයක් ගත කරගෙන හිටියොත් කියලා අර යෝග අවධියට ගෙනල්ලා වෙනස් යෝජනා පත්‍රයක් ඉදිරිපත් කරනවා. ඒක සම්මෙන්දයි දරුවක් යනන්ට විදිහට දේශනා කරන්නේ යන්නක තදබයන් පරිශෝධකදී සංයෝජනන් සංකප්පතාවය. මේ ඇස් සුජාති සායන් සංයෝජනයේ මුදලකට යුතුයි. යන්ත උප්පන්නස්ස සංයෝජනස පහිනං හෝ පහනං හෝ සංකප්පතාවය. තිබුණා වූ සංයෝජනයක් ප්‍රහාණය වෙනවා ගන්න එකක් දැනගන්න. නොතිබුණා වූ සංයෝජනයක් පහළ වුණා නම් එකක් දැනගන්න. තිබුණා වූ කැටගියාව සංයෝජනයක් නැවත පහළ වුණා නම් එකක් දැනගන්න. විචිත්‍ර ගැඹුරට මේක පිළිබඳව සරුවචන ආශිකේ දැනුම කොහොම වෙන්න ඇත්ද කියලා අපිට පුළුවන් වෙන කිංචි සම්සංගයක් කරගන්න විතරයි. අපි දැන් ඉන්නේ සංයෝජන කියන වචනේ පොඩ්ඩක් අපි කල්පනා කරලා බලුවොත් කොහොමද මේ සංයෝජනේ පහළ වෙන්නේ? මේක ඇහි තිබෙන සංයෝජනයක්ද? මේක රූපේ තිබෙන සංයෝජනයක්ද? නැත්නම් කොහොමද උනේ කියලා. මේක ගැඹුරු මේ අපි සාකච්ඡා කරන එකක් නෙමෙයි. රහතන් වහන්සේලා සාකච්ඡා කරලා තියෙනවා. ඔක්කිට විභාගාදී කියලාගෙන බුද්ධජානනාදී කියපු ඕනම දෙයකට අර්ථ යොමු දෙන්නේ ධායකතු නළුලකට පාදිලාදී කියන මහන්සියනෝ ස්වාමීන් වහන්සේ මේ ඇහිද මේ සංයෝජන තියෙන්නේ රූපෙද මේ සංයෝජනේ තියෙන්නේ නැත්නම් කොහොමද මේ සංයෝජනේ පහළ වෙන්නේ කනේද මේ සංයෝජනේ තියෙන්නේ ශබ්දෙද මේ සංයෝජනේ තියෙන්නේ නාසයේද සංයෝජනේ තියෙන්නේ කඩේද සංයෝජනේ තියෙන්නේ නැත්නම් පසේද දිවේද අයේද පස්සේද මනස දෙයක් ගන්න. ඉස්තරේ කියනවා කවදාකත් ඇහි සංයෝජන නැහැ. කවදාක රූපේ සංයෝජන නැහැ. මේ දෙකේ තේරුම් ගන්න තියෙන්නේ මේක. නේද? අපි යම් කිසි සිද්ධියකට ගියාම යම් කිසි දර්ශනයකට අපි ඉදිරියපත් වෙච්චාම යම් කිසි තැනකට අපි ගියාම ඒක අත්දකින්න පුළුවන් අපිට ඒක රූප මාර්ගයෙන් අත්දකින්න පුළුවන්. එතන සිද්ධ වෙන ශබ්ද මාර්ගයෙන් පුළුවන්. එතන තියෙන ගඳෙන් පුළුවන්. එතන තියෙන රසයෙන් පුළුවන්. එතන තියෙන පහසෙන් පුළුවන්. අපිට මිනිස්සුගේ ඉරියව් දිහා බලලා හැසිරීමෙන් බලන්න පුළුවන්. අය ආකාරයකින් අපිට ඒ කිච්ච සම්බන්ධ වෙන්න පුළුවන් නමුත් පිටට කවම දාපත් හයම ගන්න බෑ. ඊට එකවරකට ගන්න එක. ආනේ එක ගැනීම නිසා පහක් වහන්න තිබෙනවා. ඇහැ ක්‍රියාත්මක නම් කන වහන්න ඕනේ. නාසය වහන්න ඕනේ. දිව වහන්න ඕනේ. කය වහන්න ඕනේ. අනිකුත් කල්පනා වෙහෙන්න ඕනේ. මෙන්න මේ වහල් ඇහැට විතරක් කන මේ රූපයට විතරක් ඇහැ යොමු කෙරුවා කියන එක කවමදාකවත් අපි තේරුම් ඒ මොකද සංස්කාර ධර්මයේ මොකද කරන්නේ? ඉත ඇහුවා විතරක් නෙවෙයි දැක්ක. දැක්ක විතරක් නෙවෙයි අද බලව රස විඳිනුනේ නඩත් බලව ගන්දුලුනේ අල්ලත් බලව අල්ලගෙන කල්පනාකටත් බලව කියලා අර ඉතුරු ටික ඔක්කොම ගෙනල්ලා සංස්කරණය කළා අපිට පෙන්වන්න බෑ ඇල්වා දැක්කා ගන්න බැලුවා රස බැලුවා පහත ලැබුවා කොහොම හරි කියලා. ඉතින් අපි හිතා ගන්න ඇත්ත තමයි. මොදැක්ක විතරක් නෙවෙයි ඒ විලානුම ඇහුවා. ඒ මොකද ඊගා චිත්තක්ෂණේ ඇහුවා වෙන්න පුළුවන් ඇත්ත. මොකද එක චිත්තක්ෂණේ භාවයට. ඒසා භූත ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ පහ අය හැමදාම එළඹිලා තියෙනවා මේ චන සංපත්තිය අත්‍යවිශිෂ්ටයි. නමුත් ජන සම්බන්ධ දෙපාර්තමේන්තු කිව්වලගේ විතර කවදාකවත් නෑ අයම ඉවරපොත් වෙනවා. මේක විතර හිතාගෙන ඉන්නවා මම දැක්කා එතන හිටු මිනිසුන්ට කඩින්ද්‍රියම දුන්නා මට කඩින්ද්‍රිය දුන්නා අපි කඩින්ද්‍රිය සමින්ද්‍රිය සම්බන්ධ වුණා කියලා හිතනවා. මේ බුදු දේශනාවේ කලාව වෙනවා. අපි තේරවාද නම් කවමදාකවත් ඉස්සක් වෙන මේ තම මේ හැම ගන්න බෑ. ඉතින් සංස්කරණය මොකද කරන්නේ? ඉවුවා ගත්තා වාගේ බොරු පහක් අර එක සත්‍යයට එකතු කරලා සරවන කළ තමයි අපිට තියෙන්නේ. විවිධයක් කියලාත් කියන්නේ මම දැක්කම මම ඇහුවා කියලා අර නොදැක්ක මෙන්නවාපු තන නොබලපු රස බලපු දේවල් අපි බැලුවා කියන තමයි මේ විදිහට හැන්දල් කරන්නේ. මේ නිසා මේක සත්‍ය ගන්ධ රස ඉස්සත් ධර්ම කියන මේ හය තියේදී රූපයට විතරයි ගන්න අපේ ඇහැ යොමු උනේ අනිත් දේවල් වහලා ජීවිතයට ඇහැ යොමු වීම පිළිබඳව ලොකු නම්බුවක් අප ඉඳ ගන්න. ඒ නැත්තම් කොටිම කියන ඇහැ තියා ගන්නවා හිතා ගන්නවා මම ප්‍රබල විචාරෝ ඒ ප්‍රබල විචාර කනට දැන් තන දෙන්න බෑ දැන් තන දෙන්න බෑ. ජීවිතය ඇහැ අපි හිත ඉදර. අපි හිත පැහැර. පැහැරගත්ත ගමන් එතනම චක්ෂුෂේද චක්ෂු විඥාණයට අනිකුත් විඥාණයන් යට කිරීමේ කැට කරගන්න පුළුවන් වීමේ උදාහරණයක් කරන්න විදිහ වෙනවා. උදාන් වල ආඩම්බර බවක් ඇති වෙනවා. මේ නිසා මමයි ලොක මම කරපු දේ හරි කියලා ඒතර ඉබේම දැනීමක් ඇති වෙනවා. අනුජන පහළ. ඒ නිසා රූපයට ඇහැට හෝ ඇලෙන සුළු ගැටනේ. ඇහි නෑ අනිත් ධර්ම ඇහි නෑ කියලා ඇහි නෑ මේ ඇලෙන ආලෝකන ගැටියක්. රූපෙත් නෑ නමුත් රූපයයි ඇහැයි සම්බන්ධ වෙන මේ මඟුල කංගන තමයි මේ රූපය ශබ්දයි සම්බන්ධ මඟුල විකසාර නාසයයි ඝන ආග්‍රහණය අතර තියෙන වෙන්න තියෙන මඟුල සම්බන්ධය නැත්නම් ප්‍රේම සම්බන්ධය කරලා දිවයි රසය අතර තියෙන අනිය සම්බන්ධය කරලා කයයි ස්පර්ශය යටතේ තියෙන සම්බන්ධයක් කරන්න සිද්ධ වෙනවා. මේ ගැනීම නිසාම දිනුවා වූ ඒ වල්ලදය එහෙම නැත්නම් ඒ චිත්‍රපටයේ ප්‍රධාන නඩුව ඉති ලොකු ආරම්භයක් ඇති කරන මම දිනවගත්තා. මේකම සංයෝජන. ඒකයි කියන්නේ අනකොට දකින්නකොට ඒ බව මෙනෙහි කරන්නේ. ඇලීමෙන් දැකිනවා දැකීමෙන් පස්සේ ඉස්පස්සේ නාමයට කොහොම ඇවිදින්න යන හිතේ කවදාවත් චාරයක් ඇති කරගන්න බෑ කවදාකවත් සීයක් ඇති කරගන්න බෑ කවදාකවත් ඇටි දකින්න බෑ. දකින්නකොට මම දකින්න ඉන්නවා කියලා යම් කිසි කෙනෙක් මෙහි කරන්න පටන් අරගත්තොත් ධර්මයෙන් අපිට ශක්තියක් ලැබෙනවා එහෙනම් මම කනමින් නෙවෙයි එහෙනම් මම රස බලමින් නෙවෙයි එහෙනම් මම ගඳ බලමින් නෙවෙයි එහෙනම් මම පහස ලැබෙමින් නෙවෙයි දකින්න. එතකොට ඕනේ ඇහැ උදම්මනවා. කණේ වැඩිම කොහොමද කඩලා දැම්මන්නේ? නාටි වැඩි කඩලා දැම්මන්නේ? ඉගේ වැඩේ කරලා දැම්මනේ. අය වැඩේ කරලා මම තමයි දින්නේ කියලා ඉබේ රූපයක් දැකීම ඇහැට නඳුවක් වෙනවා. ඒ රූපේ ඉතිරි රූපයක් නම් පොඩි ඇහැකට සංයෝජන කිසිමක් දැකෙන්නේ නැහැ. ඒක නෙවෙයි. සාම බලපතන දෙයකටයි මම මේ සටනක් කරලා දිනේ. මම ලස්සන ඉතිරි රූපයක් දැක්කා. කවුරුත් දැක්කේ මම දැක්කා. එහෙනම් මම මලක් දැක්කා. මම දුරු පිළිමයක් දැක්කා. ආදි වශයෙන් අර යටපත් කරපු සතුරාගේ බලවත්කම වැඩි වෙන්න වැඩි වෙන්න දිනාගත්තේ වරකඩියක් වුණත් කමන්නේ දෝරකඩියක් වුණත් කමන්නේ ඒක උදාහරණ පටන් අර ගන්න කතියක් ඉබේම සීමා මේ සංයෝනික අපි දන්නවනේ තීන තාක්ෂණ පරිචාවක් කියන ශාලාවකට අපිට ප්‍රධාන දර්ශනයකට අපිට ආසනයක් ලබා ගන්න පුළුවන් නම් විශාල පිරිසක් එළියේ බලන්න බැරි වෙන්න බැරි වෙන්න අපේ ආසනය අපිට ලොකු නන්දක් හර හතනක් කියලා මම මේ ආසනයක් දිනාගත්තේ කියලා පිටපතේ දක්වන දර්ශනයේ කොච්චර කටදයක් වුණත් විශාල පිරිසක් ජයගෙන මට ආධනය ගන්න පුළුවන් වෙයි කියන එකත් කතා කරනවා. අන්‍යෝන්‍යව මේ කදී ඉන්දිය කිසිම එකට ආත්මයක් පොන්ඩක් නැති පොඩියක් නැති සත්තු ටික. මේ සත්තු තමයි අපි එක එක වෙලාවට ඇහැට කන දීලා කන කන දීලා අපි එකට ආත්මේ රිංගවල ආත්මයක් හදලා වැඩ කරගන්නේ අනිකානේ මොහොතින් කරනවා. මෙන්න මේ ආත්ම සංකල්පේ නම් ඇහි කන කනින් නාසයෙන් නාසයෙන් දිවට ආදී ගමන් කරමින් දිගට යනවා වගේ පේනවා. නමුත් ඇහි තියෙන යාත්‍ර සංකල්පයේ මේ පැත්තෙන් ගන්නකොට පේනවා මෙතන තියෙන බොරුවක් කුස මේක ඉතින් සීක්‍රේ කරට මාරු වෙන නිසා අපිට මේක පිළිබඳව පස්කාත්කාර පරීක්ෂා කරන්න වෙලාවක් අපිට හරියට වැඩ. දැන් ධර්මයේ පෙන්න දෙන්න පුළුවන් පැහැදිලිවම කොහොමදාකත් අපි කරා ගමන් කරන්නා වූ සංවේදන ධර්ම එකවර අත්දකින්න පුළුවන් ශක්තියක් හිටපු නිසා ඉතාම සීමිත කොටයි ගන්නේ ඒ ගන්නකොට බදාගන්න. ගන්නව නෙවෙයි පතන්න දෙයට ඉඳින්නවා එතකොට ඉන්නක සංවේදනය පාරයි උපමාවකින් කියනවා කල්මීමේ કોઈ මේ කළු වෙන කළු හරකේ કોઈ සුදු හරකේ કોઈ දෙන්නේ කල්ලලා ළඟෝකින් ගැට ගැහුවට පස්සේ එතකොට අහන්න පුළුවන් මොකද කළු හරක සුදු හරකට බැඳිලා ආදරෙන් ඉන්නවනේ සුදු හරක කළු හරකට ආදරෙන් බැඳිලා ඉන්නවනේ ඉන්දෙන කවුරු විදේශයේ හැදේ නැවත ළඟට ආවේ දැන් ඉතින් ළඟේ තියෙන සංවේදනය නිසා යම් වෙලාවක ඇහැයින් කටයුතු විද වෙනකොට සංයුද ධර්මයක් එනවමයි. සුසජන හිතේ එනවමයි. ඒක අල්ලන්න මාර්ගයක් අල්ලන්න පුළුවන් වෙන්නේ අදිවන්නම අහම් දකිනින් ඉන්නවා කියන එක නම් ගොරෝසු කාලයක්. අල්ලයිව දකිනින් ඉන්න බැල්ලුව ඒ තමයි සාධුවක් කියන්නේ යෝගාවකට දකින්නේ අපබලා ගන්න. යන්ත්‍ර යෝගාවචක හොඳම සිද්ධ වෙන දෙයක් තමයි හොඳට සංස්කෘතියක් තියා බලන්න වෙලා තියෙන කක්ෂණ දක්ෂණ දක්ෂණ නැත්නම් බලන බලන බලන කියලා මෙනේ කරලා ඒ රූපයේ තියෙන අංග ප්‍රත්‍යංග රස ආලේපන මේ රූපලාවන්‍ය දීන වෙන්න පටන් ගන්නවා දුබල වෙන්න පටන් ගන්නවා ඉතින් මේ නිසා මේක නිතරම නවෝදයාගෙන තමයි අපි රූප බල චිත්තක්ෂණයෙන් වබ්බහන සත් ආල චිත්තක්ෂණයෙන් ගඳ බලන ආදී වශයෙන් දිගින් දිගට දිගින් දිගට මාරුව තමයි දුක්ඛ සත්‍ය පළවෙනි හේතුව. අරමුණක මාර්ග කිරීම තමයි දුක්ඛ සත්‍ය පළවෙනි හේතුව. මේක තමයි අපි කරන්නේ ටෙලිවිෂන් එකක් නැත්නම් පත්තරයක්. පත්තරය ගන්න ටයිප් ටීම් එකට හැන්දාවට ඇවිදින්න යනවා. මොනවා හරි දෙකින් විදේවල හැන්ද වෙනකන් ඇහිඳ මාර්ගයකට මාර්ගයක ඉන්නවා. එක තැනක ඉඳ ගියම නිකන් ඉන්නවා. ඒක නිකන් මම මොකද්ද අමාරු ගැටියක් තියෙන එකම දේ නැවත දකිනවා. ඒ මොකද අලුත් කිරීමේ කාර්යන සංයෝජන ධර්ම ඉන්දෙන් දෙයෙන් දුන්නේ. ඒක කටින් භාවනා කරන කෙනා කියනවා පැය ගානක් එකම කටින් මන්දලිය බලන්න. ආනාපානික මෙකනවා කියනවා පැය ගානක් ආනාපානිය බලන්න. ඉන්දිය ඇටියක කරන කෙනා කියනවා පැය ගානක් ඉන්දිය ඇටියෙන් බලන්න කියලා. ඉතින් යෝගාවචරයේදී හරි සාදී. එන්නේ නැති වෙනවා. නොදෙනිය. එපා වෙනවා. බය හිතෙනවා. අක්කාරිනේවනේ, කැද්දෙනවනේ, ගැස්සෙනවනේ, හුලං ගමනවනේ. මොනවාට දේවා. ඉන්දියානාට නොදැන කල දෙයක් නෙමෙයි. ඉන්දියානාට දීප් මාර්ගයේ දෙකක් දැනගෙන ඒක දිගේම බලන්න කිව්වොත් ඒ කාන්තේම ඒ සංයෝජන ධර්මෙන් එන්ටේද දුර වෙනවා. වෙන විදිහට කිව්වොත් භාවනා කෙනෙක් ප්‍රතිඵල තියෙනවා. ඒ සම්බන්ධයෙන් භාවනා කරන්නේ මේ වගේ සංයෝජන ධර්ම දුරු කරන්න නෙවෙයි නිරත පහලක් දැකලා ඒක තුළින් අපිට නිසිදා ඥාන පහල කරගන්න නෙවෙයි මොකක් හරි මේ නම් ලොක් ලබා ගන්න. අනිත් භාවනාව උගන්වන්න. එහෙම නැත්නම් මේ අනිකුත් ලෝකයේ තියෙන ආ වූ විෂයක් වාගේ භාවනා විෂයක් කරන්න. ඒක වෙන උදුර හිරනවා වගේ. ඉඳ ගන්නත් බැරි, මමාර ගන්නත් බැරි උදුර හිරනවා වගේ තත්යකටපත් වෙනවා. ඒ නිසායි අපි මේ තීව්‍ර කරගෙන කියන්නේ සබ්බ දුක්ඛ විස්තරණ නිබ්බාන සත්‍ය කරණාය එන්න මොකටවත් මේ දේ කරලා ගන්න. ඊපමණදී සමාදන් කරවලා කියන්නේ අත්තම දීර සම්පාදේත ඒක තියෙදි වෙන මාර්ගය සම්පාදනය කරන්න පටන් අරගත්තොත් මේ භාවනාවත් එක්ක නම් දීර්ඝ කරන්න බෑ. ඒ නිසා අක්ෂිෂේ පිළිබඳ ආන්දෝලන කරනවා කියලා කියන්නේ සෝත දාන විඤ්ඤා කාය කින්දේ අමතක කිරීමක් වෙන නිසා ඒ නිසාම චක්ෂුෂය පිළිබඳව ඕරූපය පිළිබඳව සංයතන ධර්මතාවය. මේ චක්ෂුෂය නිරෝධ භාවනා කරනකොට තේරෙනවා මේ නිස්සද්ද හිත උත්පන්න දින එක පොරක්. සෝතය අන මේ නිස්සද්ද හිත උත්පන්න දින තව හිත. තව එනවා. ඒ නිසා මේකට කියනවා පුරාණ කම්මන්ත. පෙරකට අකුසල කර්මයක් හෝ සමාන වෙන කුසල කර්මයක්. ඒ අපවාරි කර්මයක විපාක වාරය තමයි චක්ෂුක දහන කිව්වා ආයතන කියන්නේ. ඊව ආයතන කියන්නේ මේක කර වැඩ පටන් ගන්න දවසේ ඉඳලා ලොක්ක එයා තමයි නායකය අනිත් දේවල් යටපත් කරනවා. ඇහැ වැඩ කරන වෙලාවේදී මේ මේ චක්ක ආයතනේ වැඩ කරන වෙලාවේ සෝත ආයතනේ කැල්ලම ඉඩක් නැහැ. ධර්ම ආයතනේ ගන්ධ ආයතන කාය ආයතන මේ මේ ආයතන හැලෙන ඉඩක් නැහැ නිසා ඒක ආයතන ස්වරූපයෙන් කැදී දෙන ගතියක් ඇති කරන නිසා ඒකට ආයතන යොක්ක වෙන මුදුන වෙනවා අපි දන්න සාමාන්‍ය මේ ගහක් වැවෙනකොට ඒක ඇයි මුදුන් දැල්ල තියෙන තාක්කල් මේ මුදුන් දැල්ලෙන් නිකුත් වෙන කාවේ නිසා අනිකුත් කල්යයා තියෙන හැම අංශරයක් අක්ෂය තත්ත්වෙන් තියාගෙන ඉතින් ලෝමෙන් කියලා කියනවා ඒක නිකුත් කරන කාලයක් හැමදාම ඒ භාවය නිසා පල්ලෙහා තියෙන අනුසර ඔක්කොම යටපත් කරගන්නවා ඉන්නේ. යම් වෙලාවක මුදුල්ලල කරලා දැම්මොත් අනිකුත් පල්ලෙහා තියෙන අනුසර ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ තමයි චක්ෂුෂේ වැඩ කරන වෙලාවේදී ඒ කාන්තින් සෝත ධාම ජීවා කාය දිනව සම්පූර්ණ කලාවක. ඒ නැරිලා නමුත් අපිට හරි ලැජ්ජයි ඒක කියන්නේ. අපි හිතනවා අපි නෑ අපේ ශරීරය කියන හැම වෙලාවෙම වැඩ කියලා අපි හිතන්නේ. ඊළඟ ළඟ ඉන්න මිනිස්සයා ඉස්සරහින් කෙනාගේ ඒ ඉදුරක් අය ඉන්නේ විදිය පිටින්ම කියන අපිට තේරෙන්නේ. මේ භාවනා කරනකොට දකින්න වෙලාවට මෙනෙහි කරන්න පටන් අරගත්තොත්, අහන වෙලාවට මෙනෙහි කරන්න පටන් ගත්තොත්, ඒ වෙලාවේ තේරෙයි දකින්න වෙලාවේදී පූර්ණ දැකීම තුළ නම්ෙක් නැහැ. සුදු දැකීමක් අවශ්‍යයි. එතෙන් අපි යන්න බයයි. එතෙන් යන ගොඩාක් කිච්චින්න. එතෙන් යන ගොඩාක් සමාධිය තියෙනවා. එතෙන් යන ගොඩාක් සුතුමේ ඥාන චින්තාමේ ඥාන තියෙනවා. ආબોධ විචිතවචනන් තියෙනවා. දැන් සතුටයන් පරිච්ඡේදපත් නියෝජන පාණ්ඩ කරලා. මේක අවබෝධ කරන්නේ චිත්තක්ෂණය කරයි යන්නේ නැහැ. එනිසා මේ ධර්මයේ ගැඹුරු කියලා කියන්නේ මේක මේ තේරුම් ගන්න අවුරුදු ගණන් මේ මේ මේ පස්චාත්පාදයක් කරන වගේ මහන්සියකවරක් නෙවෙයි. තේරුම් ගත්තා එකම චිත්තක්ෂණයකදී මේ වැඩේ සිද්ධ වෙනවා. නමුත් මේ පොතේ දුරාලන කියන්නේ ආ ඕ එහෙම කොහොමද කරන්නේ මේකට මේ මේ දේවල් නොකරන දෙකම පොඳුත් කල අතකුත් කටක් කරන කියලා වගේ තමයි කතා කරන්නේ. අච්චර දැනගන්න ඕනේ, මෙච්චර දැනගන්න ඕනේ, අරව කටපාඩම් කරන්න, මෙව කටපාඩම් කරන්න ඕනේ. වැඩේට පහින්ද පටන් අරගන්න මොනම දෙයක් අවශ්‍ය කරන්නේ අවශ්‍ය කර තියෙන්නේ විකක්ෂිතය කියලා කියන්නේ අනිත්‍ය භාවය, දුක්ඛ භාවය, අනාත්ම භාවය. රූපය කියලා කියන්නේ අනිත්‍ය භාවය, දුක්ඛ භාවය, අනාත්ම භාවය. ඒ විදිහටම වූ යම් සංයෝජනයක් තියෙනවා නම් ඒකේ තියෙන කාන්තිය අනිත්‍ය දුක්ඛ අනාත්ම. නිත්‍ය සුඛ ආත්ම සංඥාවෙන් බැලුවොත් නම් සංකාර වර්ධකයි පුරාණ කර්මයක් සංජාන මේ ඒක කියන තියෙන්නේ සංකතං අභිසංකතං වේදිත ඇහ සංකතයක් අභිසංකතයක් අභිසංකතේ වේදිත කිසිම වාගත දෙයක් වේදනාවෙන්මයි දක්වන්න පුළුවන්නේ සත්‍ය ප්‍රදාදේ කාදාවක් හරි පුදුම හොල්මකට දෙන්නේ සත්‍ය ප්‍රදාදේ ගණන් ගන්න රූප ධර්මයක් විදිහට කවදාකවත් සුවපත් ප්‍රදාදේ කවදාකවත් අහන්නේ ධානප්‍රදාදේ කාදාත් ගන්න බලන්න බෑ. ජීවප්‍රදාදේ කාදාත් ගන්න බලන්න බෑ. උත්තමප්‍රදාදේ කාදාත් ඉස්සත කරන්න බෑ. ඉතින් නෑ රාජකීය. ඉතින් කවදාද උත්සාහ කරන්නේ සත්‍ය ප්‍රසාදේ දැක ගන්න ඕනේ කියන වගේ මේ කරන්න බෑ කියලා තමයි දේශනාවේ සඳහන් වෙන කරන්න බෑ කියලා අපි උත්සාහ කරන්න ඕන කොහොමද දීපයක් ඇවිල්ලා මගේ සත්‍ය ප්‍රසාදේ පිටිකා. එහෙම කරන අපේ දීපය අනුසලකට බලන්න හම්බෙන්නේ නෑ. අපිට සිද්ධ වෙනවා චක්කු ප්‍රසාදී යත්තාව රූපයෙන් කුපිත වෙන කතිය දිහා බලන්න. රූපේ බලනකොට කියන්න පුළුවන් මේ රූපයට පුළුවන් වෙන දෝත ප්‍රසාදී කිත් කවන්න බෑ. ගන්ධක් ප්‍රසාද ගාහන ප්‍රසාදී කිත් කවන්න පුළුවන් වෙන චක්කු ප්‍රසාදී විතරයි. අපි ඒක දිහා බලනකොට මේ රූපේ ස්වීකෘතිය. සම්බන්ධන මේ gediye ඉඳලා තියෙනවා. මේ gediyeද ගහන්න අතක් එල්ලලා තියෙනවා. අත ගිහිලා gediye වදිනකොට සද්දයක් එනවා. gediyeද කියනවා අසත්පදිස්ථාන සබ්දේ නිතේ නිවැරදි නිකට දෙීමේ හැකියාව. මේ gediyeට හොලන් තින්දාටවත් වතුර වැක් කෙරුවාකටත් බින්ද හොලන් කෙරුවාකටත් වෙන මොනක්වත් කෙරුවොත් ඒ සබ්දේ නෑ අතෙන්ම ගහනවා. එනත ඒකටම වෙනම ඒ වාගේ උපකරණයක් නෙමෙයි. මේකට අපි කියන ආරම්භය කියන්නේ. මේ දෙක වැඩිච්චන් පස්සේ මේ දෙකේ ගැටීම නිසා තමයි සබ්දයට අපි කියනවා සබ්ද ප්‍රකරණ. ඒ නිකන් දෙක. ඉරිදුරු පෙට්ටියේ මේ තියෙනවා. ඉන්පුරු හිතේ වැඩි මේ જાතියක් තියෙනවා. ඒ දෙක එක ඒකාකාර කෝණයක වැඩිච්චාම එයින් විදුලියක් ගන්නවා. ඉන්දකේ පැත්තේ බින්දක තියෙනවා කියලා කියන්න පුළුවන් කරන්නේ. ඉන්පුරු හිතේ බින්දක තියෙනවා කියලා කියන්නේ. මේ දෙක ඈත් කරලා තියෙන තාක්කල් කවදාකවත් බින්දක් නැහැ. මේ දෙක ගැහුවා අර නියම කෝණයකට වැදුනේ නැත්නම් නියම උපදිනවා. ඒලා ඉන්පුරු හිතේ විනිශ්චය බිනිපුරි පැති පැති බිනිපුරිට වැඩිචාම උපදිනා වූ බිනිපුරි යෝගාගේ සක්ෂිතයිලා භූතය මයිලදී යුත් සබ්ජෙක්ට් නේ ගාමයක් ගලක් නෙවේ රසක් නෙවේ වතුර පොතේ මේ කෝණයේදී දැකින මේ ආනාපානෙත් දැම්මොත් ඒක තමයි මේ ගැටේ ඉහෙන කොනේ ආනාපාන දැම්මොත් කනෝ තියෙනවා යමක් අධිෂ්ඨාන වැඩිච්ච බව දැනගැනීමේ සංවේදනයක් අපි කියනවා කාය ප්‍රදා නිකුත් සිල්ලාගේ කාදගතු මෙලෙක් ගති ඌයි කටුවත්ද කතලියක්ද ඔක්කොම දැනගැනීමේ ශක්තියක් මේ අපමණ තියෙනවා. ඒකට ඇවිල්ලා උලංකාරක් අදිකොට ඒ උලං පීඩේ ස්වභාවය නිකුත් සිල් ගතිය කන්තල ආකුල ව්‍යාකුල ගති දැක ගැනීමේ හැකියාවක් තමයි මේ මේ නාස්කාග්‍රේ තියෙන්නේ. ඉතින් මේ නාසිකාග්‍රේ දාතු කියන කායප්‍රකාරය. නැත්නම් කායයේ කොටස. කායයේ උපේ මේකට ඇවිල්ලා වටිනා වූ රුක්ම දරකට කියනවා ආරක්ෂා. කනපාන ආරක්ෂා. ඒක ඇවිල්ලා වටිනකොට අපිට දැනෙනවා දැන්. මෙන්න හුස්ම ඇතුළට යනවා. මෙන්න හුස්ම පිටතට යනවා. ඇතුළට යන හුස්ම සීතලයි. පිටතට යන හුස්ම රෝධුයි. ඇතුළට යන හුස්ම දීකරුයි. අනාකූලයි. පිටතට යන හුස්ම ආකූලයි. පිටුවක්කාරයි. ඇතුළට යන හුස්ම දිගයි. පිටතට යන හුස්ම කෙටියි. මෙන්න උඩ පටන් ගත්තා මෙන්න ඇදී එගෙන ගියා මෙන්න ඉවරයි මෙන්න පිටේ ඉඳ පටන් ගත්තා මෙන්න පිටේ එගෙන ගියා ඉවරයි ආදී වාතයේ ඒක සංයෝජන සංයෝජන සංඥාවේ අවශ්‍ය පහර ඒක ඒකෙදී කාය ප්‍රකාශ කරන්නේ කතා කරන්නේ අපි ඉස්සරහම කියනවා ඒ කාය අපි කියනවා ඒ ගිඩිය ගන්න නැත්නම් ගෙඩිය ඇවිල්ලා තියෙන අත වාගේ තමයි බුලක් මේක නිසා හට ගන්නා වූ විශ්වසිත ගතිය අසලන බව දැනගෙන පිටින් බව දැනගෙන තමයි සම්පත. එයින් නිකන් මේ මේ පැත්ත කියලා බලනකොට බොහොම වැදගත් දෙයක් කියනවා. මේ තුනම එක වැරෑම දැනගන්න උත්සාහ කළොත් අපි කියන එක විපස්සනා ඥානයි. විපස්සනා භාවනා. මේ මෙන්න මේ ආරම්භණීය සමනක් දැනගන්න ගන්න උත්සාහය. උත්තරල්ල සමන දැනගන්න උත්සාහය කියන සමත භාවය. හැමදේම අපි ගන්නේ අත්දකින්න පුළුවන් පැත්ත නෙවෙයි අසන්නට ආරම්භ. ඒ අත්දැකීමට හේතු වෙන්නා වූ පිටිකාවන වස්තුව ආරම්භණයට අපි කියනවා සමතරය. මේක අරන්දුව විශ්මේ ඇති, කොපිට වෙන ඇති, මේ ප්‍රසාරය ඒ ඔක්කොම එක වරම පටන් අරගත්ත එක කරා. ඉන්නේ උතර දැනගැනීම සඳහා බෞද්ධ සමාජය සඳහා කරන කතාව යෝගාචරණ දැනගත්තත් එකයි නේදගත්තත් එකයි සම්පූර්ණවම කියන්න පුළුවන්. අපිට මේ පහ අවබෝධ කිරීමේ ලොකු ශක්තියක් ඇති. ඉතින් අපි ප්‍රමුඛ භාවනා කරන යෝගාවචර කියනවා කුස්මලල දිහා බලන්න, අතුලින් හරි බලන්න, පිටෙන් හරි බලන්න, ඇතුලේ පිටේ හොඳට වෙන් කළ අත්දැක. ඒක බලන්න එක තැන ඉඳලාද ඒක කෙරෙන්නේ එහෙම නැත්නම් පිට භූමි කරනවා. ඉතින් මෙතෙන් යනකොට ලොකු දුන්නක් ලොකු එකලාසක කර්ම හතරක් පහක් ගොනුයක්. මොනවද එහෙම නම් විතරක්. ඒ ඔක්කොම ගොනුනා නම් ඒ යෝගාවචර කියන එනංගේ දුෂ්මරල්ලේ විගභාවයේද කියන කිසි භාවයක්. අත විමෝචනය පිට විමෝචනය. ඒකෙන් කියන්නේ හිත නාසිකාග්‍රේ ධ්‍යාන දෙන්න එපා. නිකන් කියන්නේ නාසිකාග්‍රේ තියෙන අත්‍යවශ්‍ය විදිහට දෙන්න එපා. ඒක කල්පනා කරන්න එපා බුලගේම හුස්මේම කියන්නේ. ඒ සඳහා වැඩි කර අපි ආපනේ සඳහා තමයි කියන්නේ ඒ හුස්මරාල බීල බව බලන්න කෙටි බව බලන්න. තවත් ඉස්සරහට යනවා නම් අපි මතක් කරනවා උපදෙස් දෙනවා සල්ලා කරනවා හන්ද. ඒ හුස්මරාල සම්බකාය වශයෙන් මේකේ මුල කොහොමද මැද කොහොමද අනුකම්පාව බලන්න. ඒ කොහොම එනකොට ආන්න සම්පූර්ණ ලක්ෂණ යෝගාන්තර නෙවෙයි ඒක නිසා නාසයේ ඇතිවෙනා උපකිතරේ ඇලෙන ගැටෙන ස්වභාව ඉන්සු පිටින් දකි පිට කැවෙන හැටි ඔක්කොම සමතේ කරනවා එතකොට ඒ හැපි වේ මේ හැපි උලංගදි කරන හැපෙන ගැටයක් පිට කරන ගැටය මේ මේ කර්මයේ පවතින කම ඔක්කොම විපස්සනාට මේ දෙක ඒක අතර හොඳ තේරුම් ගන්න මේ දෙකේ දෙකේ සමාන කිල්ම කාර්යයක්. වරක විපස්සනාට යනවා හිත වරක සමතට යනවා. මේ දෙක දන්නේ නැත්නම් යෝග අතර කවදාකවත් මේ දෙම ගොඩෙන් මේ වල ගොඩෙන් මේ බොහොමලේ කවදාකවත් බඩ වෙන්නේ. අන්තිම කමඨාන්ත කරගෙන කියන්නේ කෙලවරක් නැහැ කියන කතාව වල හොඳ තෝරන තේරෙනවා යෝග ආදට අරකල මේකල තේරෙනවා මේ කතාව. අත අරගෙන කොච්චර දෝ බණ කොච්චර කියනවා කොච්චර දෝ විභාග පාස් කරනවා කොච්චර දෝ වැඩිට වැතර පස්සේ හරියට සංඛාරක තමයි කියන්නේ කියලා. කාටවත් තියෙනවා. ඒ නිසා බුද්ධ ධර්මයේ උනත් මේ අවශ්‍ය ප්‍රයෝජන සලකලා ඒකට කරන්න යනවනම් ගොඩක් මදි වෙන්නේ. කියන කාරණා හරියට සත්‍යවන්තයට හොඳට වැටෙනවා. මොකද සත්‍යවන්තයාට මේ සුත විඥානේ ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ලොකු ධෛර්යයක් ලැබෙනවා. මොකද ගැඹුරින් මේ මන කියන්නේ ලෝක ගැඹුරකින් මේ උපදෙස් දෙන්නේ ලෝක ගැඹුරකින් මේ කමටහන් දෙන්නේ බුදුහාමුදුරු. ඒ නිසා මේ ආවට ගියාට හිතු හිත සංසන්ද කරන දෙයක් නෙවෙයි කියලා ඒක පිළිබඳව ලොකු අවබෝධ මේ ඥානයක් නිසා මුළු ලෝකෙම බෙදන්න පුළුවන්. ආකල්පය ඒකටයි ලෝක විකල්පය එන්ට හට ගන්නවා සංකල්පය. ඒ කාල් මාක්ස්ගේ ධර්මයේ ප්‍රධාන වශයෙන් අපෝක භෞතිකවාදයේදී පැහැදිලිව කියලා කියනවා. PP sensitivity syndrome. අවතිනදී ඒකටයි ලෝක පිටින් වටිනදී මින්ද හට ගන්න දේ. සර්වඥා කියන්නේ ආයතනයේ ద్వාරයේ ආරම්මණය අඩු දෙකක්. මේ තුනට ගන්නකොට පැහැදිලි වෙනවා මේක කවදාකවත් ආත්මයක්. ආත්මයක් කියලාත්තේ වැඩ කරනවා. මේ අන්තයෙන් දැක්කත් තේම මුළු ලෝකෙම අපිට භාවනා ආරම්භණක් විතරයි. හැම උලකක් අපිට කර්මස්ථාන කාර්යවලේ පමණයි. දුරක් මේ දුරක ස්ථානවල නැත්නම් 18 ස්ථානවල හැම තැනකම මේක පෙන්වනවා අපේ සංස්කාර ධර්මයන් මොකද කරන්නේ එකක් හරියට පෙන්වන්න දෙන්නේ නැතුව ඔක්කොම කලවම් කරලා ඔක්කොම කරලා ඉතුරු වෙච්ච කෑලි ඔක්කොම කරලා රොටියක් හදලා දෙනවා. අපි අර පිළිසිදුව මොන වතුර ටිකක් නැත්නම් තනි කරගන්න දෙයකට වඩා අර පොත්තු රෝටිය කෑමක්. එන්න තමන් හදාගත්ත පොත්තු රෝටිය. මේකේ නම් මේ විඥානේ නම් බඩේ ගත්තොත් කාරකා. කවදාකවත් දිරවලා නැහැ. කවදාකවත් අපිට ඇත වෙලා නැහැ. ඉතින් අපි හොඳට තේරුම් අරගන්න ඕන දුක්ක් යනකම කියලා කියන්නේ. බෞද්ධකම නැහැ කියලා කියන්නේ. චින්තාමය ඥාන නැහැ කියලා කියන්නේ පොත්තු රෝටිය කන්න තියෙන ආසාව. භාවනාවට යනකොට එක්කකට තියෙනවා. එක සංවේදනයක් වෙන වෙලාවට ඇහැට රූපයක් වදින වෙලාවෙදී දක්ෂින බව දැනගන්න. ඒක සමතේ පස්සන වේදකයි. ඒක නැත්තම් ඉන්දිය සංවරයක් නැහැ. යන්න විදියකට ඇහි සංයෝජන තියෙනවනම් යන්න විදියකට රූපේ සංයෝජන තියෙනවනම් කවදාවත් දහක්වත් මනසට නියමයි. එන සදකන්නාදී හවුවත් නැහැ. ප්‍රයෝජන ගන්න ඇහි කවදාක සංවේදන නැහැ රූපේ කවදාක සංවේදන නැහැ ඇහත් රූපයක් හටගැටෙන නිසා මම දැන් රූප බලන්නේ මට ඇස් කියන්නේ කාදී වශයෙන් අපි මේ ගන්න ආඩම්බර වචන වැඩ නිසා තමයි සංවේදන ධර්ම පහළ වෙන්නේ. ඒ සංවේදන ධර්ම සංවේදන වශයෙන් දැනගන්න නම් ඒක ධර්මයේ ගැඹුරු බව. ඒක අවබෝධ කිරීම ගැඹුරු ධර්ම අවබෝධයක්. එතනදී පුරා සංවේදන ධර්ම දුරු කරන්නේ මේ සංවේදන දුරු වෙන වැඩ පිළිවෙල යක්ති සංවේදන දුරු වෙද්දී අම්මනි කියලා, නීරසයි කියලා ඒක අතහරිනවා නම් අපිට කියන්නේ මාන පාක්ෂිකයි. අනවශ්‍ය කතාවක් කියන කාරණාවක්. කියන්නේ මාන පාක්ෂිකයි. අර හොඳට පැහැදිලි වෙගෙන එනකොට ඒවා ගිවිගෙන සම්පීගෙන යනකොට මේ දෝගාවචර සම්මාර්ගය. හරි භාවවත්ී කිසිම රටයක් නැහැ එකම දෙයක් කායි කියලා අරමුණ නීරස අරමුණ සිවුම් දෙක යනවා කියලා අතාරිනවා. නමුත් ධර්මයේ දන්න කෙනාට නම් තේරෙනවා දැනුම තමයි කොට කරන්නේ. ඒ නිසා යම් අවස්ථාවක මේ අඳුම තරම මේ ඇහැ මේ රූපේ මේ රූපේ නිසා ඇතිවන වූ දැක්ම මේ කන මේ ශබ්ද මේ කන නිසා ඇතිවන වූ ඇදීම කියන දැනගත්ත පැහැදිලිම ලක්ෂණයක් කියන එක තමයි තියෙන්නේ. ඒ විතරක් මේ ඇහැ කොච්චර තීක්ෂණ වෙනස් වෙනවද රූපේ කොච්චර තීක්ෂණ වෙනස් වෙනවද මේ නිසා ඇතිවෙන වූ කන්නේ ධර්ම මොන කාල වෙනස් කරන්න පුළුවන්ද එකක් අල්ලන්න කොහොමද අපි වාද කරන්නේ. ටිකක් කරගෙන අපි කියන්න ඕන මේකමයි සත්‍යය අනික බොරු කිය. මම දැක්කා කියලා කියන්නේ කොහොමද? මේක බලවතෙන් දැක්කා කියන්නේ ඉතල පිළිතුරු විනාශ වාරයක් කරන්නේ. මේක තමයි විපස්සනා ග්‍රාමිකාන්ත බලය. ඒකම දේවල්. නැවතයන්ට ගන්න බුද්ධයාද හිල්ලෙන් ගන්න, ධර්මයාද හිල්ලෙන් ගන්න, සංඝයාද හිල්ලෙන් ගන්න, සංසාර දුක්ඛයෙන් ගන්න, කර්මේ දා කර්මඵලය ගන්න. බලමින් බලමින් බලමින් බලමින් සංවේදනයන් දුර වෙනකොට සාකච්ඡා කරලා මේ තමයි පොත පාරකට සක්ෂි අඳුරගත්තොත් අපිට නිවන් දකින්න පුළුවන්. රූපය අඳුරගත්තොත් නිවන් දකින්න පුළුවන්. දෙයින් උපදිනා වූ සංවර්ධන ධර්ම දක්වා. අපි කරන්න හදන්නේ අය ඔක්කොටයක් දෙයින් උපදිනා වූ සංවර්ධන ධර්ම ඉස්සර කරන එක. දෙකින් අදහස් කරන්නේ කවදාද? ඒකේ ඉවර වෙන්නේ කියලා ඒක දිගට ගියාට පස්සේ දක්ෂින රූපයක් සාහ දක්ෂින බව මෙනෙහි කරන්න අහන සත්‍යයක් සාහ අහන බව මෙනෙහි කරන්න යෝගාවචරය නැත්නම් අර හැදීගෙන එන කලේ සාධුවට අසුපත් මිහිත හැදෙන්නේ නැහැ. ඒක ඇතු අහගෙන ඉඳලත් නැහැ. අන්නක පුළුවන් අහගෙන ඉඳලත් නැහැ. නාමයේ පුළුවන් අහගෙන ඉඳලත් නැහැ. අට අහගෙන ඉඳලත් නැහැ. එහෙනම් අවකනන කියන විදිහට ඉන්දිය භාවනාව හොඳට හිතෙන අන්දයි. බීරන්නේ. ගොල්ලන්නේ. නේ? ඒකට මෙහෙම වෙන්න අරින්නේ. සංයෝජනවලට පහර වෙන්න අන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒක දැනගන්නයි මේ ආරම්භය. ඒක ඇහැකන ජීවනාදී කියන එක අපල කොටල දාලා විනාශ කරලා නිවන් දැකීමක් නැහැ. මේක දැනගන්න ඕනේ පෙර කළ කර්මික කාර්යයක්. මේකමතර යෝනිසමනිකානේ දෙලෝකේ කාන්තින සංවරණ වෙනුවට ඒ තුල හේම චිත්තක්ෂණය සමාන නැතිලා තියෙනවා වූ විමුක්තිය දක්වනවා. ඒක හැකියාව තියෙන එක්කම පතන් අපි සාම ජීවිත සාම වාසනාවන්ත කටපාඩම් කරලා තියෙනවා. අපි මේ සාතන යෙදලා තියෙන්නේ ධර්මදේශන පුරා ඉත් විදේජාති ඒකෙන් පසුබාහන් જાති ගොඩක් ප්‍රකාශ වෙන්නේ. මේක කවදාකවත් මන්දෝත්සාහය කරන්නවත් ලක් කරන්නත් කියන දෙයක් නෙවෙයි. සර්වඥාන්සේ මේ විස්තරක් කරන කාලේ මේක අද පාඩු තමයි. අපේ සිය අපේ ප්‍රධාන දේ තමයි අපි නිකින්කාර පක්ෂ වෙලා, සක්මේන පක්ෂ වෙලා මේ අනුපාඩු කන්දික දැක්කන්නේ ගෙවෙමින් පවතින ආයේ කන්වල ලහත්ම ඒ සායතම දිගටම ගෙවා දාගෙන යන පුළුවන් වුණොත් ඒ කාන්තික ප්‍රතිපත්තන් අවසානයේ සමාන කරන විදිහට අත් දවසකින් අත් අවුරුද්දකින් පැහැදිලිව ඉති කියලා කරන්න පුළුවන්. ඉතින් නැත්තම් අපිට කියන්න තියෙන්නේ ඉතින් කබරගය කලබය කරගන්නවා. ඒකවල කලබය කබරගය කරගන්නත් ලැබෙන කිසි. ඒක මතක් කිරීමෙන් අපි එනි කෙනාටම අවශ්‍ය සංවේග ධර්ම. කරවලා මේ කිසි කෙනෙක් දුක්පත් කරන්නේ සහන් කොටාට ගන්න භාවනා දෙකින් කිය මේ සෑම දෙයක්ම යොමුතුමින් කාර්යපත්තෙන් හරි පැත්තෙන් මොන පැත්තෙන් කල්පනා කරලා අවදුවට ඇති සංකා දුරු කරගෙන චිත්ත මනස ප්‍රතිපදිත හිත මනස පහදවාගෙන අභීතර මේ ප්‍රශ්නකට මුදීලා මේ එක එක ආයතන ద్వාර සදුවපන්නේ. හිත වෙලාවකට හම් වෙන එකක් හෝ සත්‍යිතලදකම කරනවා. තමයි ජීවිත හැමදෙක උත්තර ධර්ම කොටසක් වශයෙන් කලකලා විකින් දිග දිගින් දිගට ඒක කරනවා නම් ඒකාන්ත යෝග ජීවිතයේ සමාධි සම්පූර්ණ වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒකයි ඒ සඳහා අවශ්‍ය කරන සද්ධාව, වීර්ය, සතිය, සමාධි ප්‍රඥාව කියන විදිහටම වැඩි වෙන මේ ධර්ම කොටසක් තම තමන් ගන්න තියෙන සියලු ඒවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපට ජීවිතය සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ සත්තා නෝදන්තු

සම්බස්සන්ති සංකාරති නං ඕමති නං ඕති සුපිතා සුනාදියෝ නං නං ඕති සුපිතා සුනාදියෝ ඉදං ඕමති නං ඕති සුපිතා